විශ්ව මధుර විශ්ව මధుර විශ්ව මధుර ඔබේ සංගීත රසස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි ලාභ ප්‍රමෝදය යන අරුත රැගත් ක්ෂීත්‍රිල් නැමැති වේග රිද්මයේ ගීතයේ නවූ අපූර්ව ගුණාත්මක මිහිරක් එම ගීයේ අනුවාදන ඔස්සේ ඇතැම් සංගීත ශිල්පීන් මතු කළා. ලන්ඩනයෙන් බිහි වූ එම්බර් ට්‍රියෝ සංගීත කණ්ඩායම එකී ගීත අනුවෙන් පෙරා දෙන චමත්කාර රසය ඔබත් අත්විඳින්න. Thank you. ඔබ දැන් අසානිම කළ සංගීතාංගයක් මතකයේ රඳවාගෙන මීළඟට ඉදිරිපත් කරන ගීතය රස විඳින්න. නෙළුම් මලේ ඔබ බුදු හිමි ළඟම දැවටෙනා පිනින්සාර මලක් උනේ කවර පිනකිනා රමුකන සිරුවත් හිමිගේ සාර සංගීත සංකල්පය සංගීතවත් කළා කසුන් කල්හාර ගැයුම් මිහිර දිස්නා අතපත්තු වෙතින් Thank you. ශංකර් සහ ජයකිෂන් සංගීතවත් කළ බසන්ත් බහාර හින්දි සරලුවට ඇතුළත් මන්නාඩේ ගැයූ මෙවැනි ගී දැන් බිහි නොවීම පිළිබඳව ඔබ තුලත් ශෝකී කුකුසක් ඇතිවනවා නොඅනුමානයි අපගේ ජනගැයුම් අතර ප්‍රචලිත නාරිලතා ගීතය සිකුරුතරුව සිනමා සිත්තමටද ඇතුළත් වූවා. ගීතය සංගීතවත් කළා පණ්ඩිත අමරදේවයන්. ගැයුවා පණී භාරතයන් සමග විමලා අමරදේව. Thank you. විවිධ රටවල මියුරු පීහා සංගීතාංග රස විඳීමටයි විශ්වමధుර trains boats and planes නැමැති බටහිර ගීතයේ අනුවාදනය ඉතා රසවත් සංගීතාංගයක් ලෙසට ඔබට රස විඳින්නට සකස් කළේ දක්ෂ පියානෝ සහ ඕගන් වාදකයෙකු සංගීත නිර්මාපකයෙකු වාදන කණ්ඩායම් මෙහෙවන්නෙකුද වූ ෆ්‍රැන්ක් ට්‍රැක්ස්ෆීල්ඩ් විසින් Thank you. සවන් දෙමු පාරම්පරික කොරියානු ජනගීයකට. Thank you. පැණ්ඩිතා නොහොත් මම් පහරන්නා යන අරුත් ඇති සිනමා පටය පෝලන්ත ජර්මානු සහ ප්‍රංශ සම නිපැයුමක්. ඊට ඇතුළත් අපූර්ව සංගීතය නිර්මාණය කළ පෝලන්ත ජාතික මයිකල් ලෝරින්ක්. එහි එන එලිනාගේ රංගනයට අදාළ සංගීතාංගය ඔබට අසුන්ගතව සිටීමට ඉත නොදපන ඔබේම හද ගැස්ම විය හැකියි. විශ්වමధుර අතහිත රාණි කුලතිලක හේමන්ත සපරමාදු මහේන්ද්‍ර වික්මාරච්චි සමග සමන්ත පියසූම විශ්වමధుර නිෂ්පාදන සහාය අචලා ගුණසේකර විශ්වමధుර අධීක්ෂණය අශෝකා බාලසූරිය විශ්වමధుර පිටපත සැලසුම සහ ඉදිරිපත් කිරීම විජිත් කුමාර් සේනාරත්න